සිත තමාව රවට්ටනවා කියන එක දැනගත්තොත් එයාට අවබෝධය පාළ වෙනවා. මොකද අවබෝධය සිත නාම රූප වලින් අපිව රවට්ටනවා. වර්ණ ගන්ධ රස ඕජා වලින් රවට්ටනවා. එතකොට මේ සිත නිතරම අපිව රවට්ටනවා. මොකද මේ පේන දේවල් වලින් රවට්ටනවා. හැයින දේවල් වලින් රවට්ටනවා. ඒ මේකක් නෑ. හැබැයි තීනවායේ කියලා රවට්ටනවා. මේ රවටිල්ලෙන් නිදහස් වුණොත් ඒකාන්ත වශයෙන් මම ගොඩ. එන මේ එයාට ඇති වෙලා තියෙන මොකද්ද සම්මාදිට්ඨිය කියලා කිව්වොත් මේ ආයතන අයෙන් ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයෙන්ම ආයතන අය උපයෝගී කරගෙන සිත තමන්ව නිතරම රවට්ටනවා. ඒ රැවටෙන නිසා ඒ අවිද්‍යාව තුලින් කර්ම හැදෙනවා. සිත රවට්ටනවායි කියලා කියන්නෙම එයා සිහියෙන් නැහැ කියන 100න් ඉන්නවනම් රවට්ටන්න බෑනේ. එතකොට 80න් ඉන්න නිසා සිත රැවටෙනවා. ඒ 80 කියන අවිද්‍යාව නිසා පටිච්චසම්පදේ කරකිනවා. ඒ නිසා යා ඉපදෙනවා. හැබැයි මේක නැවතුවොත් අනිවාර්යම මේ ඉපදෙන්නේ නැහැ. ඊතර වෙන්න පුළුවන්. එතකොට දැන් මෙයාට මේ සම්මාදිට්ඨිය අහුවෙලා තියෙනවා. නිවැරදි මාර්ගයට ඇවිල්ලා ඉන්නේ. හැබැයි මේක රවට්ටන්න රැවටෙන ස්වභාවය තියෙන්න එපායි. එහෙනම් මේ ආසකන දිවනාසයේ සමසිතේ මේ නාම රූප වල වන්නගන්ධ රස ඕජා වලින් සිත රවට්ටනවා. හැබැයි රවටෙන්න සිත තාම රවටෙනවා. ඒක අදාගත්තොත් රවටෙන්නේ දැන් රවට්ටනවා කියන එක දැනගත්තා. ඒක නැවතුවොත් සසරෙන් එතර වෙනවා. පළවෙනි පියවර. හැබැයි මෙයා රවට්ටන්නේ නැහැ රවටෙන නිසා. රවටෙන එක අදාගත්තාම සකු르දාගාමි. එතකොට දැන් එයා රවටෙන්නේ නැහැ. රවටෙන්නේ නැහැ. හැබැයි එයා තුල තව ප්‍රශ්නයක් තියෙනවා. මෙයා රවට්ටනවා මෙයා රැවටෙනවා. හැබැයි මෙයා රැවටෙන්නේ මෙයා රැවටෙන නිසා එයා රැවටෙනවා. එයාට රවට්ටන්න මෙයා එයාට අවස්ථාව දෙනවා. මෙයා රැවටිලා එයාට අවස්ථාව දෙනවා රවට්ටන්න. එයා මෙයා රැවටෙන නිසා එයා රවට්ටනවා. එයා රවට්ටනවා මෙයා රැවටෙනවා. හැබැයි මෙයා රැවටෙන්නේ එයාට රවට්ටන්න අවස්ථාව දෙන්න ඕන නිසා මෙයා රැවටෙනවා. නෑ. රැවටෙන එක හැදුවාම සකු르දාගාමි. මේක හනාගාමි. අසකන දිවනාසයේ සමසිතෙන් සිත රවට්ටනවා. සිත රවට්ටන. ඇයි රවට්ටන්නේ? රැවටෙන ස්වභාවය තියෙන නිසා. හැබැයි රැවටෙන ස්වභාවය තාම අහුවෙලා නැහැ. සිත රැවටෙනවා කියන එකයි අහුවෙලා තියෙන්නේ. සිත රැවටෙනවා කියන එක අහුණා මෙයා දන්නා මේ රැවටෙන එකෙන් බේරුණොත් අනිවාර්යයෙන්ම විමුක්තිය. මේක හරි. එතකොට දැන් එයා ආර්ය මාර්ගය දන්නවා. එයා නිවන් මාර්ගය දන්නවා. එයාට දේශනා කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන රාත් කරන්න බෑ කාව. ඇයි? රැවටෙන එකෙන් බේරුණොත් දන්නවා කියලා දැනගත්තට එයා රැවටෙනවා තාම. ඒ කියන්නේ එයා දන්නෙත් නෑ රැවටෙන්නේ නැතුව ඉන්න ක්‍රමවේදය. ඒ කියන්නේ සකු르දාගාමි ඥානෙ තාම නෑ. එතකොට මේ රැවටෙනවා කියන සිතය තේරුම් අරගෙන රැවටෙන්නේ නැතුව හදුවාම රැවටීම තියෙනවා. හැබැයි රැවටෙන්නේ රැවටෙන්නේ නැද්ද? රැවටෙනවා. ඇයි? පොලොත් ටිකක් දෙන්න කිව්වා. දැන් පොලොත් තියනවද ලෝකේ? නෑ. දැන් රැවටෙනවනේ. සතපෙන්න ඕනේ. පුද්ගලයේ සත්‍යය නැත්තම් කාටද මාංශය දැනෙන්නේ? දැන් රැවටෙනවනේ. අර උපාසක මාත්‍යාවක් දන්නේ ඇයි නාම රූප වලින් කතා කරන්නේ? මේව සත්‍ය පුද්ගලෙන් නැත්තම් කොයිද මේ මේ මේ මිනිස්සෙක් ඉන්නේ? ඒ කියන්නේ තාම මෙයා රැවටෙනවා. හැබැයි දැනගෙන රැවටෙන්නේ. දැනගෙන රැවටෙන නිසා රැවටෙන්නේ නැහැ. එතකොට මෙයා රැවටෙන්නේ එයාට රවටන්න ඕන නිසා මෙයා රැවටිලා අවස්ථාව දෙනවා එයා රවට ගන්න. එයා සම්ප්‍රදායටම කතා කරනවා. නම් වලින් අඬ ගන්නවා. කනවා බොනවා පරිප්පු රසයි කියලා මේ ප්‍රශංසා කරනවා. එයා රැවටෙන්නේ එයා දැනගෙන රැවටෙනවා. හේතුව සිත රැවටෙන සිතක් නෙමෙයි. රවට්ටන්න ඕන නිසා නාම රූප වලත් එක්ක ජීවත් වෙන්න ඕන නිසා ආයස්කල්පේ ඉන්න ඕන නිසා ඒ ඒ ආයස්කල්පේ ගෙවන්න රැවටෙන්න ඕන නිසා මෙයා රැවටෙන්න අවස්ථාව හදලා දෙනවා ඒ නිසා නම්ගම් වලින් කතා කරනවා යා. හැබැයි ඇත්තටම එයාට සාපේක්ෂව ලෝකෙ මොකවත් නැහැ. සතරමා භූත විතරයි තියෙන්නේ. හැබැයි නමින් කතා කරනවා. අද පොලිස් ව්‍යංජනේ නියමයි කියලා කියනවා. ආවල් උපාසක මාත්‍යා ශ්‍රේෂ්ඨයි කියන හැබැයි පුද්ගලි සත්‍යෙක් නැහැ. ඒතොර රැවටුනද නැහැ. අර ලෝකෙ ඉන්න ඕන නිසා ආයස්කල්පේ ගෙවන්න ඕන නිසා අර නාම රූපත් එක්ක ගනුදෙනු කරන්න රැවටෙන්න ඕනන්ද සිත රවට්ටන්න අදලා දෙන අවස්ථාව. දැනගෙන දෙකම වෙන්නේ. රවටන්නේ දැනගෙන රැවටෙන්නේ දැනගෙන අනාගාමි. රවටන කෙනයි රවටෙන කෙනයි දෙන එක එකතු වෙනවා. රවටන කෙනා දැන් සිත රවටනවනේ. සිත රවටනවනේ. රවටෙන සිතයි රවටන සිතයි දෙක එකට එකතු වෙනවා. මොකවත් නැහැ එතන. රවටන තාක්කල් රවටන කෙනෙක් ඉන්නවා. රවටන තාක්කල් රවටන කෙනෙක් ඉන්නවා. රවට්ටන තාක්කල් රැවටෙන කෙනෙක් ඉන්නවා රැවටෙන තාක්කල් රවට්ටන කෙනෙක් ඉන්නවා රවට්ටන කෙනයි රැවටෙන කෙනයි දෙන්න එකට වුණාම දැමුණා තින්නේ මොකවත් රාත් මේ රැවටෙන කමඨාන තුළින්ම රාත් බෝධිය එතන තමයි අවසාන පියවර එයා රවට්ටනවා මෙයා රැවටෙනවා මෙයා රැවටෙනවා ඒ නිසා එයා රවට්ටනවා දෙක එකට එකතු වෙනවා එකතු වුණාන් පස්සේ රැවටිල්ලකුත් නැහැ රැවටීමකුත් නැහැ. ඇයි? රැවටෙන්න කෙනෙකුත් නැහැ. රවට්ටන්න කෙනෙකුත් නැහැ. දෙන්න එකට එකතු වෙලා. රැවටීමත් එයාමයි. රැවටෙන්නෙත් එයාමයි. දෙකම එකක් වෙනවා. එක එකට සමවදින. සිත විතරක් තියෙනවා. කෙනෙක් නැහැ. එතකොට දැන් අපි සිත රවට්ටනවා කියලා අපි දන්නවනේ. එතකොට රැවටෙන්නේ නැතුව ඉන්න උත්සාහ කිරීම හරිද වැරදිද? සකු르දාගාමී සෝවාන් කියන මේ පළ දෙකේම වඩන් දෙකක් තියෙනවනේ. වඩන්න එකක් තියෙනවා. ඒද සිත රවට්ටනවා. රවටෙන්නේ නැතුව ඉන්න සිය වඩන්න ඕනේ. චිත්තානුපස්සනාව දේශනා කළ ඒකනේ භාග්‍යවතුන් වහන්සේ. ධර්මානුකූල දකින්න ඕනේ. ස්පර්ශ වෙන ඒවා දකින්න ඕනේ. ඒතර මොනාරි කමඨාන්නකින් එයා අවුෙන්නේ නැතුව ඉන්න එයා වඩන්න ඕනේ. ඊට පස්සේ අවුෙන්නේ නැතුව ඉන්න වඩා වැඩුවට පස්සේ එයා දැන් දන්නවා අවුෙන්නේ නැතුව ඉන්නවා කියලා. අදයි දැන් දැනගෙන අවුෙනයි ලෝකෙ ඉන්න එපායි. ඊට පස්සේ දැනගෙන අවුෙනවා. ඊට පස්සේ අවුෙන කෙනයි අවු කරන කෙනයි, රවට්ටන කෙනයි, රවටෙන කෙනයි දෙන්න එකට එකතු වෙනවා. ඊට පස්සේ රැවටීමත් එයා, රවට්ටන්නෙත් එයා. පුද්ගලයා නෑ. අර අතන පියවර තුනේම පුද්ගලයා හිටියයි. දෙක දෙකට තිබුණා. දෙක එකට වුණාම පුද්ගලයා නැතුව වෙනවා. ආයා සංකල්ප දෙකක් විදිහට ඒක දැක්කේ. ඒ නිසා දෙපැත්තේ මාරු වෙවි ඉන්නවා. ඉන්නවා. එතන කෙනෙක් ඉන්නවා. අර මාරු වෙන්නේ ඒ නිසා. අර එකතු වුණාන් පස්සේ මාරු වීමක් නැහැ නැවතීමක් තියෙන්නේ. ඇයි? මේ දෙක දෙපැත්තේ තියෙන තාක්කල් ක්‍රියාවක් තියෙනවා. දෙක එකතු වුණාම රැවටෙන්නෙත් මෙයා නම් රවට්ටන්නෙත් මෙයා නම් ක්‍රියාවක් නැහැනේ. හේතුවයි ඵලයි දෙක එකතු එකතු වෙලා. හේතුවයි ඵලයයි දෙක එකතු වෙච්ච තැන පුද්ගල නිරෝධ වෙනවා. හේතුව වෙනමයි ඵලය වෙනමයි තියෙන තාක්කල් පුද්ගලයා යනවා තාම සසරේ. තාම යා බවගාමි. හේතුවයි ඵලයයි එකට එකතු වෙච්ච තැන පුද්ගලයා නිරෝධගාමි. එයා නෑ. ඇයි? ඵලයත් එයාමයි හේතුවත් එයාමයි. රවටන්නේ එයාමයි රැවටෙන්නේ එයාමයි. එතකොට දැන් හේතුව එයා නම් ඵලයක් එයා නම් ප්‍රතිඵලයක් තියනවාද යාට? හේතුව එයා නම් ඵලයක් එයා නම් ප්‍රතිඵලයක් නැත්තම් එයාට උත්පත්තිය තියෙන්න බෑනේ නිරෝධගාමී. එයා නිරෝධ වෙච්ච කෙනෙක්. එයා රාතේ. දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි හැම වෙලාවම මම රවට්ටයිද දන්නේ නැහැ කියලා හැම වෙලාවෙම සිහියෙන් ඉන්නවනේ. ඒකත් මේ මාර්ගයේ යම්කිසි මේ විඩාවක් නේ. ඒ විඩාව දැනෙන්නෙම එයාව අතනින් නිවන්න ඕන නිසා. ඒ විඩාව තමයි එයාට තියෙන එකම ආයුධය. ඒ විඩාව නැත්තම් වැඩෙන්නේ එතකොට තමයි කල්පනා කරන්නේ මේක වඩනකොට විඩාව මේක ඉවර කරන්නේ කොහමද? මේක නැති කරන්නේ කොහමද? ඒක Taman තුලින් ඇති කරන එක්තරා පිපිදීම බලය. ඒ බලය නිසා එයා කොහමද මේක සංසිඳෙන්න හදනවා? කොහමද මේක නිදාසෙන්න? ඒ නිදාසෙන්න එයාට තියෙන එකම ඔප්ෂන් එක රාත්‍රණීක. ඒක තමයි නැතේ බවන් අට්ටමන් ආජානේ. ආපස්සට යන්න බර විඩාව යට යන්න දෙන්නේ ආපස්සට. ඒ විඩාව යාව අරගෙන යනවා ඉස්සරහට. එයා තමයි ඒ විඩාව යාගේ කල්යාණ මිත්‍රයා. ඒක තුලින් දැනෙන තේට්ටුව අසහනය, ඒ අසන්නා නොසන්සුන් භාවය එයාට ඉන්න දෙන්නේ කොහොමද මේක ඉවර කරන්නේ? මෙන්න මොක හරි කරදරයිනේ. මේක ඉබේ පැවතෙන ක්‍රමයක් නැද්ද කියලා එයා ගවේෂණය කරලා කළ එක එක වඩල වඩා කොහොමද නිවා ගන්න? සංසිඳිලා. හැබැයි ඒක බව හතක් ඇතුළත ඒක වෙනවා.